චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්ඛාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ ඉඤ්ඤෝ ීති සුපටිපන්නෝ භාග්‍යවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භාග්‍යවතු සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භාග්‍යවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භාග්‍යවතු සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අණ්ඨ පුරිස පුග්ගල ඒස භගවතු සාවක සංගෝහාරුණෙයෝ පාවුණෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකං සාති ඒතේන සච්ච වජ්ජේන සොන්තිතේ හෝතු සම්බදායේතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනන්තතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවන්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේ සිවික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවායේ තදවෝචේ භූත පුබ්බං භික්ඛවේ දේවාසුර සංඝාමෝ සමුපබ්බුල්ලෝ අවෝසී අතකෝ භික්ඛවේ සංඝෝ භගවෝ දේවානමින්දු දේවේතාවතින් සේහාමන්තේසි සච්චේ මාරිසා දේවානං සංගාමගතානං මුත් ปัจจิเยพังวาชัมปิตันตังวาลุมังสุวามมีเวตัสมิงสมยิทจังกังอุลลุกิยาเตมมังหิวทจังกังอุลลุกายตังยัมภวิสติภยังวาชัมปิตันตังวาลุมังสุวาสุภย ඉස්සති නෝචේමේ දජග්ගං උල්ලෝකෙයාත අත පජාපතින්ස දේවරාජස්ස රජග්ගං උල්ලෝකෙයාත පජාපතිස්ස හිවෝ දේවරාජන්ත ධජග්ගං ලෝකයතං යම් භවිස්සති භයං වාචම්පිතත් ตังวาลุมังสุวาสุปหิสติโนจิปจาปติสติเวราจัสดจังกังอุลโลเกียเตอัตวารุณัสติเวราจัสดจังกังอุลโลเกียเตวารุณัสหิโวเดวราจัสดจังกังอุล ලෝකයතං යං භවින්සති භයං වා චම්බිතන්තං වා ලෝමහං සෝවාසෝපයිස්සති නෝ චේවරුණස්ස දේවරාජන්ස දජග්ගං උල්ලෝකෙයාත අතයිසානස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකෙයාත ඊසානස්ස යෝ දේවරාජන්ස ධජංගං උල්ලෝකයතං යං භවිස්සති භයං වාචම්බිතත්තං වාලෝමහං සෝවාසෝ පයිස්සති තංකෝ පනදික්කවේ සක්කන්සවා දේවානමින්දස්ස ධජංගං උල්ලෝක කයතං අජාපතින් සේවාදීව රාජන්ස ධජංගං උල්ලෝ කයතං වරුණස්සේවාදීව රාජස්ස ධජංගං උල්ලෝ කයතං ඊසානස්සේවාදීව රාජන්ස ධජංගං උල්ලෝ කයතං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වාලු මහන්සුවා සුපහියේතාපිනෝපිපහියේත තංකිත්ස හේතු සක්කෝ භික්කවේ දේවානමින්දු අවිතරාගෝ අවිතදෝසෝ අවිතමෝහෝ භීරුච්චම්බි උන්ත්‍රාසිඵලායි අහංචකෝ භික්කවේ ඒවං වදාමි සචේතුම්හාකං භික්ඛවේ අරඤ්ඤගතානං වා රුක්ඛමූලගතානං වා ශුඤ්ඤාගාරගතානං වා උප්පජ්ජේය භයං වා සම්බිතන්තං වා රෝමහං සෝ මමේව තස්මින් සමයේ අනුත්සරයාත ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මා මමං හිවෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වා චම්බිතන්තං වා ලෝමහංසෝ වා සෝපයිස්සති නෝචේ මං අනුස්සරෙය්‍යාත අත ධම්මං අනුස්සරෙය්‍යාත ස්වාංකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චන්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති ධම්මං හිවෝ භික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති පරං වා චම්බිතන්තං වා ලෝමහන්සෝ වාසෝ පයිස්සති නෝ චේ ධම්මං අනු අනුස්සරයාත අත සංගන් අනුස්සරයාත සුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝජු පටිපන්නෝ භගවතෝ සාවක සංගෝඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංගෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංගෝ යතිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙත්තං කස්සාති සංකං ඉවෝ භික්ඛවේ අනුස්සරතං යම් භවිස්සති භයං වා චම්බිතන්තං වා ලෝමහංසෝ වා සෝපයි ඉස්සති තං කිස්ස හේතු තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ විතදෝස සෝ වීතමෝ අභීරුවච්චම්බි අනුද්‍රාසි අපලායිති දෙමවෝච භගවාහිතම් වත්වාසුගතු අථාපරං ඒතදවෝච සත්තා අරඤ්ඤේ රුක්ඛ මූලේවා ශුඤ්ඤාකාරේව වික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං कनोषियानोचे बुद्धं सरियात् लोकजिष्ठं नरासभम् अथ धम्मं सरियात् नियानिकं सुदेशितं नोचे धम्मं सरियात् नियानिकं सुदेशितं अथ सङ्घं सरियात् पुण्याख्ये චෙත්තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝංච භික්ඛවෝ භයං වා චම්බිතත්තං වාලෝ මහන්සෝ නයස්සති දීයේන සච්ච වජ්ජේන සොත්ති දේයෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේජය මංගලං ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගයේ විහරති වේලුවනේ කලන්දක නිමාපේතේන කෝපන සමයේන ආයත්මා මහා කස්සපු පිම්පලිගුහායං විහරති ආබාධිකෝ දුක්ඛිතෝ බාලහිලානෝ අතකෝ භගවාසායන්න සමයං පතිසල්ලානා උට්ඨිතෝ යේනායත්මා මහා තස්ස පූතේනුපසංකමි උපසංකමින්දවා පඤ්ඤත්තේ ආසනේ නිසීදී නිසජ්ජකෝ භගවා ආයස්මන්තං මාකස්ස පංහේ තදෝචේ කච්චිතේ කස්සප කමනීයං කච්චියාපනීයං කච්චි දුක්ඛා වේදනා පට පටික්කමන්තිනෝ අභික්කමන්ති පටිංකමෝසානං ප්ඥායතිනෝ අභිංකමෝතිනමේ පන්තේ කමනීයන්නයාපනීයං බල්ලාමේ දුක්කාවේදනා අභිංකමන්තිනෝ පටික් මන්ති අභිංගමෝසානං ප්ඥාය යතිනෝ පටිංක්‍රමෝති සත්තිමේකස්සප බොජ්ජංගාමයා සම්මදක්කාතා භාවිතා බහුලී කතා අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සත්්‍ය සති සම්බුජ්ජංගෝකෝකස්සපේ මයා සම්මද සංකාතු භාවිතු බහුලීකතු අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ධම්ම විචය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතු භාවිතු බහුලීකතු අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සං වත්තති විරිය සම්බුද්ධංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතු භාවිතෝ බහුලීකතු අභින්නාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පීති සම්බුද්ධංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතු භාවිතෝ බහුලිකතු අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පත්සද්ධි සම්බුද්ධංගෝකෝකස්සපේ මයා සම්ම දක්කාතු භාවිතෝ බහුලිකතෝ අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සං බුද්ධංගුකෝකස්වපේ මයා සම්මදක්කාතු භාවිතු බහුලිකතු අභිඤ්ඥාය තම්බෝධාය නිබ්බානාය සංවත්තරී උපෙක්කා සම්බුද්ධංගුකෝකස්වප මයා සම්මදක්කාතු භාවිතු බහුලිකතු අභිඤ්ඥාය අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉමේ කෝ කස්සප සත්ත බොජ්ජංගාමයා සම්ම දක්කාතා භාවිතා බහුලීකතා අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග භගව බොජ්ජංගා තග්ග සු සුගත බොජ්ජංගාතීතමවෝච භගවාත්තමනුවායස්මා මහාකස්සකෝ භගවතෝ භාසිතං අභිනන්දී උට්ඨාහිතායස්මා මහාකස්සකෝ තම්හා ආබාධා තතා පහිනෝචායස්මතු මාකස්ස පස්ස සෝවා ආබාධු අහෝසීතියේ තේන සච්ච වජ්ජේන සුත සම්පිතේ ඕතු සම්බදායතේන සච්ච වජ්ජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේජය මංගලං ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගයේ විහරති වේලුවනේ කලන්දක නිවාපේතේ යේන කෝපන සමයේන ආයස්මා මහා මොග්ගල්ලානෝ ගිජ්ජ කූටේ පබ්බතේ විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල ගිලානෝ අතකෝ භගවාසායන්න සමයං වතිසල්ලානා උද්ධිතෝ යේනායස්මා මහා මොග්ගල්ලානෝ කල්ලානෝතේනුපසංකමි උපසංකමිත්වා ප්ඥත්තේ ආසනේනිසිදීනි සජ්්‍යකෝ භගවා ආයස්මන්තන් මහාමොග්ගල්ලානන්ගේ තදවෝචේ කච්චිතේ මොග්ගල්ලාන කමනීයන් කච්චියාපනීයන් කච්චි දුක්කාවේදන යනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝසානං පඤ්ඥායතිනෝ අභික්කමෝතිනමේ පන්තේ කමනීයං නයාපනීයං බල්ලාමේ දුක්කාවේදනාභික්කමන්තිනෝ පටික්කමන්ති අභික්කමෝසානං පඤ්ඥා ආයතිනෝ පටිංකමෝති සත්තිමේ මොග්ගල්ලාන බුද්ධංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බුදාය නිබ්බානාය සංවන්තන්ති කතමේ සත්‍ය සති සම්බුද්ධං ගෝකෝ මොග්ගල්ලාන මා මයා සම්මදක්කාතු භාවිතු බහුලිකතු අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්ම විචය සම්බුද්ධංගෝකෝමොක්ගල්ලානේ මයා සම්මදක්කාතු භාවිතු බහුලිකතු අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බුද්ධංගුකුමුගල්ලාන මයා සම්ම දක්ඛාතු භාවිතු බහුලීකතු අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති වීති සම්බුද්ධංගුකුමුගල්ලාන මයා සම්මදක්කාතු භාවිතු බහුලීගතු අභිඤ්ඥාය සම්බූධාය නිබ්බානාය සංවත්තති පස්සද්ධි සම්බුද්ධංගෝකෝමොග්ගල්ලානේ මයා සම්මදක්කාතු භාවිතු බහුලීකතු අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බා නාය සංවත්තති සමාධි සම්බුද්ධංගුකෝමොග්ගල්ලානේ මයා සම්මදක්කාතු භාවිතෝ බහුලිකතු අභිඤ්ඥාය සම්බූදාය නිබ්බානාය සංවත්තති උපෙක්කා සම්බුද්ධංගුකෝමොග්ග කල්ලානේ මයා සම්මදක්කාතු භාවිතෝ බහුලිකතෝ අභින්නාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉමේ කෝමොග්ගල්ලාන සත්ත බුද්ධංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග භගව බොජ්ජංගා තග්ග සුගත බොජ්ජංගාතිදමෝච භගවා අන්ත මනෝ ආයත්මා මහාමුක්ඛ පුද්ගල්ලානු භගවතු පාතිතං අභිනන්දී උට්ටායිතායස්මා මහාමුගල්ලානු තම්හාබාධා තතපයිනු චායස්මතු මහාමුගල්ලානස්සසුවාබාදුවෝසීතිී සච්ච වජ්ජේන සුත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේන සබ්බරෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කල කලන්දක නිවාපේතේන කෝපන සමයේන භගවා ආබාධිකෝති දුක්ඛිතෝ බාලගිලානෝ අතකෝ ආයස්මා මාචුන්දෝ සායන්න සමයං පතිසල්ලානා උද්ධිතෝ යේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අපිවාදෙන්වා ඒකමන්තං නිසිදී ඒකමන්තං නිසින්නං කෝ ආයන් මන්තං මහාචුන්දං භගවායේ තදවෝචේ පටිපන්තු තන්චුන්ද බොජ්ජංගාති සත්තිමේ බන්තේ බොජ්ජංගා භගවතා සම්මදා සක්කාතා භාවිතා බහුලී කතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බුද්ධංගෝ කෝපන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය ආය සංවත්තති ධම්ම විචේ සම්බුද්ධං ගෝකෝ කංසේ භගවතා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝරාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොද්ධං ගෝඛෝ බන්තේ භගවතා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය දානාය සංවත්තති පීති සම්බුද්ධංගෝ කෝභන්තේ භගවතා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්ධි සම්බුද්ධංගෝ කෝභන්තේ භගවතා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බුද්ධංගෝකෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපෙක්ඛා සම්බුද්ධංගු කෝපන්ති භගවතා සම්මදක්ඛාතු භාවිතු බෞලිකතු අභින්නාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ කෝපන්තේ සත්‍ය බුද්ධංගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බෞලිකතා අභින් ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ගචුන්ද බොජ්ජංගා තග්ගචුන්ද බොජ්ජංගාති ඉදම වෝචායස්මා මහාචුන්දෝ සමනුඤ්ඤෝ සත්තානෝසී උන්න තථායිච භගවා ධම්මා ආබාධා තථාපයිනෝ ච භගවතු සෝ ආබාධෝ අවෝසී සත්‍ය වජ්ජේන හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං තං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනී අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝති දුක්ඛිතෝ බාලකිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙන්වා ඒකමන්තං නිසීලී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච ආයස්මා බන්තේ ගිරිමා ආනන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලකිලානෝ සාදුභන්තේ භගවායේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංගමතු අනුකම්පං උපාදායාති සතේ කෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමින් දස සංඥා භාසෙය්‍යා සීඨානං කෝපනේතං විජ්ජතියං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුද්වා සුආබාධුඨානසෝ පටිපස්සම්භේය කතමේ දස අනිච්ච සංඥා අනත්ත් සංඥා සුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥායි ධානන්ද බික්ඛු අරඤ්‍යගත ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාකාර ගතෝ වා ඉති පටිසංචික්ඛති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡං තීති මේ සුපංච සුපාදානක්ඛන්දේසු අනිච්ඡා අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා කතමාචානන්ද අනත්ත සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්‍ය ගතෝ වාරුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා ඉති පටිසංචික්ඛති චක්ඛුං අනන්තා රූපං අනන්තා අනත්තා සූතං අනත්තා සද්ධානත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජිව්හා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පුට්ඨබ්බා අනත්තා අනත්තාමනුවනත්තා ධම්මානත්තාතිඉටිනේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානු පස්සී විහරතියං උච්චතානන්ද අනත්ත සංඥාකතමාජානන්ද අසුභ සංඥා ඉදානන්ද බික්කු ඉමමේවකායා ඉදං උද්ධං පාදතලාදුකේස මන්තකාතච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛති අත්ථීමස්මින් කායේ කේසාලෝමානඛදන්තා තචුමං සම්නාරු අට්ඨි අට්ඨි මිඤ්ඤා වක්ඛං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්ත ගුණං මුදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සුවසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති ඉති මස්මින් කායේ අසුභානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අසුභ සංඥා කතමාචානන්ද ආදීනව සංඥායිධානන්ද භික්කු අරං්‍යගතුවා රුක්කමූලගතුවා සුඥ්ඥාකාරගතුවා ඉතිපටි සංචික්කති බහුදුක්කෝකෝ අයංකායෝ බව්වාදීනවෝ ඉතිී මස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති සෙය්‍යති දං චක්ඛු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩවෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡාපක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨ තංගණ්ඩෝ කිලාසුසුසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රක්ෂසාවිතච්චිකාලෝහිත පිත්තං මදුමේ ඕවන්සාපිලකා බගන්දලා පිත්ත සමුට්ඨානා ආබාධා සෙම්හ සමුට්ඨානා බාධාවාත සමුට්ඨානා සන්නිපාතිකා ආබාධා උතුපරිනාමජා ආබාධා විසම පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතං උන්නංගිගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝතීතිී මස්මින්කායේ ආදීනවානුපස්සී විරතියං උච්චතානන්ද ආදීනව සංඥා කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද භික්ඛු උප්පන්නං කාම විතංකං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභා වංගමීති උප්පන්නං ව්‍යාපාද විතක්කං නාධිවාසේති පජහති විනෝදේති ්‍යන්ති කරරෝති අනභාවංගමීති උප්පන්නං විහිංසාවිතක්කං නාධිවාසේති පජහති විනෝදේති ්‍යන්ති කරෝති අනභාවංගමීති උප උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවංගමීති අයං උච්චතානන්ද පහන සංඥා කතමාචානන්ද විරාග සංඥා ඉදානන්ද වික්කු අරඤ්‍ය ගතෝ වාරුක් මූලගතුවා සුඥාකාරගතුවා ඉතිපටි සංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදිපටි නිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සංඥායිධානන්ද වික්කු අරං්‍ය ගතෝවා රුංහමූල ගතෝවා සුඥාකාර ගතෝවා ඉති පටි සංචික්කතිඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටිනිස්සක්ගෝ තන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද නිරෝධ සංඥාගතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥායිදානන්ද බික්ඛු යේ ලෝකේ උපායුපාදානාචේතසෝ අදිඨානාභිනිවේසානුසයාතේ පජහන්තු විරමතින උපාදියන්තු අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥාගතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥායිතානන්ද භික්ඛෝ සබ්බ සංකාරේ අට්ඨියති හරායති දිගුච්ඡති අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කතමාචානන්ද ආනාපාන සති ආනන්ද භික්ඛු අරඤ්‍ය ගතෝ ආරුක්ඛ මූල ගතෝ ආසුඤ්ඤාගාර ගතෝ ආනිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපාර පට්ඨපෙත්වාදු සතුව අස්ස සති සතු පස්ස සතිගංවා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාතිීගංවා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානා නාතිරස්සං වා පස්ස සන්තුරස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති තිසිංහති පස්සම්භයං කාය සංඛාරං පත්ත සිස්සාමීති සිංහති රීති පටි සංවේදී අස්ස සිස්සාමීති සිංහති රීති පටි සංවේදී පස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටි සං වේදී පස්ස සිස්සාමීති සිංහති චිත්ත සංඛාර පටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටි සංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං පස්ස සිස්සාමීති ඉති සික්ඛති සමාදාං චිත්තං මස්ස සිස්සාමීති සික්ඛති සමාදාං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං මස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති අනිච්චානුපස්සී අස්ස සිස්සාමී තීති සික්ඛති අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී අත්ථ සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති දික්කති පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති අයං උච්චතානන්ද ආනාපාන සති සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස විග්ගුණෝ උපසංකමිත්වා ඉමා දස සං සීඨානංකෝපනේතං විජ්ජතියං ගිරිමානන්දස්ස බික්ඛුනෝ ඉමා දස සංඥා සුද්වාසෝ ආබාධෝ ඨානසෝ පරිප්පස්සම්භියාති යතකෝ ආයස්මා ආනන්දෝ භගවතු සම්තිකේ ඉමා දස සංඥා පඤ්ඤා උග්ගයත්වා ඒනායත්මා ගිරිමානන්දෝ තේනුපසංකමි උපසංකමින්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමාදස සංඥාපාසී අතකෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමාදස සංඥා සුද්වාසෝ ආබාධෝඨා न सो उद्धाय चायस्म गिरिमानन्दो तमाबाध तथा पयीनो गिरिमानन्दस्य सो आबाधो පච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේන සබ්බරෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන තුතිරය මංගලං ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගයේ වියරති විසිගිරිස්මින් පබ්බතේ තත්‍රකෝ භගවා භික්ඛුවාමන්තේසි භික්ඛවෝති පදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවායේ තදවෝ අස්සතනෝ තුම්මේ භික්ඛවේ ඒතං වේ භාරං පබ්බතන්ති එවං බන්තේ තස්ස පිකෝ භික්ඛවේ වේ භාරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා හෝසි අඤ්ඤා පඤ්ඤත්ති පස්සතනෝ තුම්මේ භික්ඛවේ ඒතං පණ්ඩවං සං පබ්බතන්ති ඒවං බන්දේ තස්ස පිකෝ භික්ඛවේ පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා හෝති අඤ්ඤා පඤ්ඤත්ති පස්සතනෝ තුම්මේ භික්ඛවේ තං වේ පුල්ලං පබ්බතන්ති ඒවං බන්දේ තස්ස පිකෝ භික්ඛවේ දේවේ පුල්ලස්ස පබ්බතස්ස අඥාව සමඥාහෝසී අඥා පඥත්ති පස්සතනෝ තුම්මේ භික්කවේ ඒතං ගිද්්‍ය කූටං පබ්බතන්ති ඒවං බන්දේ තස්ස පිකෝ භික්කවේ ගිද්්‍ය කූටස්ස පබ්බතස්ස අඥාව සමඥාහෝසී සීයඥා පඤ්ඤත්ති පස්සතනෝතුම් මේ භික්ඛවේ ඉමං ඉසිගිරින් පබ්බතන්ති එවං බන්තේ ඉමස්ස පිකෝ භික්ඛවේ ඉසිගිරිස්ස පබ්බතස්ස ඒසාව සමඤ්ඤාෝසි ඒසා පඤ්ඤත්ති භූත පුබ්බං භික්ඛවේ පංච පච්චේක බුද්ධ සතානීමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසිනෝ අයේසුම් තේයිමං පබ්බතං පවිසන්තාදිස්සන්ති පවිට්ඨානදිස්සන්ති තමේනං මනුස්සාදිස්වා ඒවමාන්සු අයං පබ්බතෝ ඉමේ ඉසිගිලතිීති ඉසිගිලි ඉසිගිලිත් වේවස සමඥාවදපාදියාචික්හිස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානීකිත්ත ඉස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානී දේසිස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානී තං සුනාත සාදුකං මනසිකරෝත භාති පටිත්තාමීති ඒවං බන්තේති කෝතේ බික්කු භගවතෝ පච්චස්සෝසුම් භගවායේ තදවෝචේ අරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිකිලිස්මින් පබ්බතේ තිරනිවාසී අහෝසී උපරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක ඒක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසීයෝසී අගරතිකීනාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසීයෝසී අසස්සීනාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් ඉස්මින් පබ්බතේ චිරනිවාසීයෝසී සුදස්සනෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිරිස්මින් පබ්බතේ චිරනිවාසීයෝසී පියදස්සී නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිරිස්මින් පබ්බතේ චිරනිවාසීයෝ ශීගන්ධාරෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ හිමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසීයෝසි රින්ඩෝලෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ හිමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසීයෝසි උපාසභෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝති නීතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝති තතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් තස්මින් පබ්බතේ චිරනිවාසී අවෝසී සුතවානාම භික්හවේ පච්චේක සම්බුද්ධෝයිමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ තිරනිවාසී අවෝති භාවිතන්තෝනාම භික්හවේ පච්චේක සම්බුද්ධෝයිමත්මින් ඉසිගිලිස්මින් පබ්බතේ තිරනිවාසී අවෝ जी අත්ත සාරානිහානිරාසාපච්චේකමී වජ්‍ය ගමුන් සුබෝධිම් ඒතං විසල්ලානං නරුන්තමානං නාමානිමේකින්ත යතෝ සුනාත අරිට්ටෝ පරිට්ටෝ තගර සිකී අසස්සී සුදස්සනෝ පිය දස්සීත බුද්ධෝ ගන්ධ ධාරෝ බින්ඩෝලෝ උපාසභෝචනීතෝ තතෝ සුතවා භාවිතත්තු උම්බෝසුභෝමේ තුළෝ අට්ඨමෝච අතස්සුමේ ගෝ අනිගෝ සුදාටෝ අච්චේක බුද්ධා භවනෙත්තිකීනා හිංගෝ චයිංගෝච මහානුභාවාදේ දාලිනෝ අත්තකෝච අත්තකෝසලෝ බුද්ධෝ අතෝ සුභාහු උපනේමිසෝ නේමිසෝ සන්තචින්තෝ සච්චෝ තතෝ විරජෝ පණ්ඩිතෝ ච ආලූපකාලා විජිතෝ දිතෝ ච අංගෝ ච පංගෝ ච ගුතිඤ්ඤිතෝ ච පස්සී ජරී උපදින් දුක්ඛ මූලං අපරාජිතෝ මාර බලං අජේසී සත්තා පවන්තා සරබං ගෝලෝ මහන්සෝ චන්දමායෝ අසිතෝ අනාසවෝ මනුමයෝ මානච්චිදෝච බන්දුමා තදාදිමුන්තෝ විමරෝච චේතුමාගේ තුම් අම්බරාකෝච මාතංගු අරියෝ අතංචුතු අංචුතගාමභ්‍යාමකෝ මංගලෝ දබ්බිලෝ සුම් පතින්ටිතෝ අසයියෝකේමාබිලතෝච සෝරතෝ දුරන්නයෝ සංගෝ අතෝබිඋච්චයෝ අපරෝමුනිසයිහෝ අනෝමනිත තමෝ ආනන්ද නන්දෝ උපනන්දෝ ද්වාරස භාරද්වාජෝ අන්තිම දේහධාරී බෝධි මහානාමෝ අතෝ පියුන්තරෝ ඒති සිකේ සුන්දරෝ භාරද්වාජෝ පලබන්ධනච්චිදා උපතිදරී තන්නච්චිදෝජසිදරී උද්දෝහු මංගලෝවිතරාගෝ උසබච්චිරාජාලිනින් දුක්කමු තං පදං අජ්ජගමුපනීතු උපෝසතෝ සුන්දරෝ සච්චනාමෝ ජයන්තෝ පදුමෝ උප්පලෝච පදුමුත්තරෝ රක්ඛිතෝ පබ්බතෝච මානත්තද්දෝ සෝභිතෝ විතරාගෝ කන්නෝච බුද්ධෝ සුවිමුන්ද චිත්තෝ සංගාතිගතේ මහේසි පරිනිබ්බුති වන්දත අපමයේති ඒතෙන සච්්‍යවත්්‍යන සොත්තිතේ හෝතු සම්බදායේතෙන සච්්‍යවත්්‍යන සබ්බරෝගෝ විනස්සතු වේතේන සංජවඤ්ඤ